මොඩගත අධ්‍යාපනත් සංශෝධනය කිරීමට කටයුතු කරමින් ඉන්නවා. මේ සම්බන්ධයෙන් අපි යෝජනා කීපයක් ඉදිරිපත් කළා විශේෂයෙන්ම මේ මොටරට අධ්‍යාපන සංශෝධනයේදී ජාත්‍යන්තර නිර්ණායකයන් තරණය කරන්න කියලා විශේෂයෙන්ම මේදී අපි පැහැදිලිව කියන්නම් දැන් බීමත්ව රියපද වීමට පමණයි අපේ මොටරට අධ්‍යාපනයේ සඳහන්ව තියෙන්නේ අපි යෝජනා කරනවා මත්ද්‍රව්‍ය භාවිතා කරලා ධාවනය වන වාහන විශේෂයෙන්ම රියදුරන්ත බස් අත පමණන්නේ අතබෝරුණුත් මත්ද්‍රව්‍ය භාවිතා කරලා වාහන පදවනවා ඒ නිසා අපි මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර නිර්ණායකයන් විදිහට මෙයත් ආදේශ කළ යුතු සතුයි. ඒ නිසා අපි පැහැදිලිව කියනවා රුපියල් 25000ක් වුණත් කම නැහැ 50000ක් වුණත් කම නැහැ එවැනි දඩයක් තීරණය කරන්න කටයුතු කරන්න කියලා මත්ද්‍රව්‍ය භාවිතා කරලා වාහන පාදවන්නන්ට විරුද්ධව.